තණ්හා සමෝ නදීති සද්ධාවන්ත පින්වතුනි අපි දැන් මේ සූදානම් වෙන්නේ කුද්දක නිකායට ධම්මපද පාළියේ වර්ග 26ක් තියෙනවා එයින් 18 වෙනි වර්ගයට අයිති මලවග්ගයේ එන 17 වෙනි ගාථාව තමයි අපි මේ මාතෘකාව වශයෙන් තබා ගත්තේ. සාදුකාරණාදයක් අප ප්‍රථම කොට හැම දිනාට පුණ්‍යානුමෝදනාවෙන් සිහිපත් කරමින් අද අපි මාතෘකාව වශයෙන් තබා ගත්තේ මේ නක්ති රාග සමෝ අග්ගි. රාගයේ සමාන ගින්නක් නැත. රාගයේ වැනි ගින්නක් නැත ඊළඟ පදයෙන් කියන්නේ නක්ති දෝෂ සමෝ ගහෝ. දෝෂේ වෙණි ග්‍රාහයක් ගැනීමක් දැ ගැනීමක් කියන අර්ථකම් තියෙන්නේ. ඊළඟ මෝහේ වෙණි දැලක් නැත්ත. නක්ති මෝහ සමංජාලං. නක්ති තණ්හා සමෝ නදි. තණ්හාව සමාන ගගක් නැත කියන ඔය සතර පදයක තේරුම තමයි මතුවෙන්නේ. සතර පදයේ තමයි රාගය, මෝහ, දෝෂ දෙවෙනි තැනට, මෝහ තුන්වෙනි තැනට, තණ්හා හතරවෙනි තැනට හතර පදේ එහෙමයි. මේ හතර පදයේ උපමා වශයෙන් තමයි රාගය ගින්නට සමාන කරලා කියනවා. ගින්නක් හා සමානයි. දෝෂ, ද්වේෂය, ව්‍යාපාදයේ පටිඝය කියන අර්ථ වලට යනවා. ඒ ද්වේෂ බව, දෝෂ බව එක මේ හිතක ප්‍රවතුනොත් ඒක අමනාපය, අසතුට, තරහ, වෛරය ඊළඟට තව මතු මත්තට සංසාරයටත් කියනවා බද්ධ වෛරය හැටි. සම භයානක අවස්ථාවක් තමයි ඒකයි ගහෝ ගාන්ති කියන පදයක් තියෙනවා. ග්‍රහණය කියන අල්ලා ගැනීම, දැහැ ගැනීම කියන අදහස් තමයි එතන එන්නේ. ඊළඟ කිව්වේ මෝහ සමංජාල මෝහ මෝහය මෝඩකම අවිද්‍යාව විශ්යෙන් ඉදිරියට එන මානසික ස්වභාවයක් ඉතින් මුරණ්ඩු කියන අදහසට තමයි එන්නේ මෝහය මෝහ චරිත පුද්ගලයාගේ ස්වභාවයක් තමයි මුරණ්ඩු ගතිපාන එක අපි අවස්ථාවකදී ඉදිරියට බලමු ටිකක් තවත් පැහැදිලිව මේ අර්ථ දක්වා ගන්නට ඒක තණ්හා සමෝ නදී කියවේ තණ්හාව සමාන නදියක් නැත කියන එක තමයි සරල අදහස එතකොට රාගේ ගින්නක් කියලා මතක් කළා අපි. ගින්නක ස්වභාවය තමයි ඒකට ලම් වෙන ලම් වෙනදී දවා හලු කරන එක. එතකොට ඒකේ බාහිර ලෝකයේ ගින්නක් දැල් වෙනකොට ගින්නට ඒකතු වෙන දර එම එකතු වෙන ප්‍රමාණයට අනුවයි ගින්නේ දැල්ලේ ප්‍රමාණය. එතකොට ඒ දවා හලු කරනවා. දැන් දර ටිකක් ගිනි දැල්ලුවාම ඒ දර ටික අඟුරු කරනවා, අලු කරනවා, විනාශ කරනවා. ඒ දැල්ලේ ස්වභාවය. සම්මුති වශයෙන් ඒ ස්වභාවය. එතකොට හිතේ ඇති වෙන රාග ගින්නෙන් සිතක් දවා හලු කරනවා. ඒ හලු කිරීම අතන දර ටික මෙලොවට එතනදී පමණයි ගින්නකට මේ සත්‍යව අහු වෙලා දවා අලුනොත් මේ භවයට පමණයි ඒකේ දුක වේදනාව. නමුත් රාග ගින්නෙන් දැවීමෙන් මෙලවත් సంతානය හලු බවටපත් වෙනවා විනාශ බවටපත් වෙනවා. ඒ වගේම ඒකේ විනාශය පරලොවට සසරටත් එකතු වෙනවා කියන එක නිසා භයානකයි රාග ගින්නෙන් මේ සත්‍යයේ දැවීම. ඒ වගේම තමයි දෝෂය කියපු තැනත් නැවත බලමු. ඒ වගේ හා ගැනුමක් නැත කියලා අපි පෙන්වුවේ දැන් යක්ෂ ඒ වගේම රාක්ෂසෝන්ට සිංහ ව්‍යාග්‍රහදීන්ට ඒ නපුරු සතෙකුගේ ග්‍රහණයට සත්වෙක් අහු වුණාම එතකොට ඒ වෙන පීඩාව මරණය එතනදී පමණයි ඒ දුක් වේදනාවක් කෙන එක ඒ භවයේත් මේ මෙතනට පමණයි නමුත් මේ අත්වාද උපාදාන ආදීන්නේ ග්‍රහණයකට ගැන්මකට ගියාම එයින් ඇතිවෙන දෝෂ සහිත බව සසරටම එකතු වෙනවා සංසාරේ අපි අර සේල්වාණිජ ජාතක කතාවට හිත යොමු කරලා බලනද අපමහා බෝසතාණන් වහන්සේ සමග බද්ධ වෛරයෙන් දේවදත්ත කිහි බැඳීම නේද සංසාරය පුරාට ආවේ. ඔය වගේ. එතකොට මෝහය ගැන කිව්වා බැලක් කියන වචනේ බැලකට හසු සතෙකුට අත්වන්නේ එකම භවයක දුකක්. දැන් අපි ගත්තොත් ඔය මකුළුවෙක් වගේ සතෙක් එයා දැලක් හදා ගන්නවා. ඒ දැලට කොටු වෙන සතෙක් තමයි ආහාරයටත් ගන්නෙ. ඒ ආහාර නම් දැල තුලම තමයි එයාගේ ජීවිතය. එතකොට ඒ ඒතරත් ඒ සීමාවක් වෙනවා එයාගේ ජීවිත ස්වභාවය. නමුත් මේ මෝහනමති දලට අසු වුණාම එක භවයකට නෙමෙයි සංසාරයේම කෙලවරක් නැති දුක කොට පමිනෙන ස්වභාවයකට ලක් වෙනවා සසර බැඳුමක් සසර බන්ධනාගාරයක හිරගත වීමක් හා සමාන වෙනවා මෝහ ජාලයේ මෝහ දැලකට මේ සත්‍යයේ සසර මනස උණුනාම නැත්තම් මෝහ බවටපත් වුණු මූඩ බවටපත් වුණොත් කියන එකයි ඒකේ තේරුම ඊළඟ පදයෙන් අපි පෙන්වන්නේ නත්ති තණ්හා සමෝ නදී කියන තැන කන්නාව හා සමාන නදියක් ගඟක් නැත කියන එකයි. ඒ බාහිර ලෝකයේ ගංගාවල් මේ පින්න තුන් දන්නවා. ඔය ගංගා යමුනා චරවති ආදී ගංගා යම් පිරුණු කාලයක් පේන්න තියෙනවා තව නොපිරුණු කාලයක් පේන්න තියෙනවා එහෙම වියලී ගිය කාලයක් ওই විදිහට ලක්ෂණ ලැබෙනවා එතකොට නමුත් මේ හිතේ හිතේ ඇති වෙන තණ්හාවේ පිරුණු බව එහෙම නැත්නම් සම්පූර්ණ වෙච්ච බව કોઈ කලකවත් දකින්න ලැබෙන්නේ නැහැ අර ගංගාව ඊර්ත විපර්යාස අනුව කාල ඔකවානු අනුව වියලි බවටපත් වෙලා ඒ මහා ජල ධාර සිඳී ගිහින් දරුවෝ කෙලිසෙල්ලම් කරනවා වැලි බිමේ බහැලා ওই මහා ගංගාවල. එහෙම වේලී යෑමක් ඒ නදී කියලා කියනවා. නමුත් තණ්හා නදිය සිඳී වේලී යන්නේ නැහැ. මේ ආශ්‍රවයන් දුරු කරගෙන තණ්හක්කයෝ නිබ්බාණං කියන තැනට හිත වඩා ගත්තේ නැත්තම්. ඔන්න ඒ සරල අදහස් ටික තමයි අපි දැක්කුවේ ඔය ගාථාවේ ධර්මතාවය. ඉතින් මෙතනදී අපිට මතු කරලා තියෙනවා අපේ ගරුකටයුතු නිවේදකතුමා මේ සංසිඳීමට දුෂ්කර කර්ම කියන මේ කර්ම හතර මතු කරලා පෙන්වන්න කියන කාරණේ. සංසිඳවා ගන්නද අපි මේ සත්‍යයට සංසිඳවා ගන්න දුෂ්කර කියලා කියන වචනේම ගත්තොත් යම් දුෂ්කර කියන්නේ නොහැකි කියන එක නෙමෙයි. යමක් කරන්න නොහැකි කියන වචනේ. නමුත් මෙතන කියන්නේ දුෂ්කර අමාරුවේ එතකොට මේ ධර්මය අවබෝධ කරගන්න ඕනේ දුෂ්කරව දුද්දසන් අනු ගාම්භීරම් දුද්දසන්. එහෙම පෙන්නලා තියෙනවා ධර්මයේ. හොඳයි. එතකොට මේ රාගය, ద్వේෂය, මෝහය, තණ්හා කියන මේවා යම් පාලනයකටවත් නතු කරගත්තේ නැත්නම් මේ සත්වයා එයාගේ ගලා යෑම සතර අපාය දෙසට. එතකොට ඔය පංච නීවරණ වලින් කාමච්ඡන්ද ව්‍යාපාද ඔය ඔය කාම වස්තුන්ගෙන් සතුටු වීම තමයි මේ සත්ව సంతානයේ ස්වභාවය. ඒක ලෝකයා කාම වස්තු කිව්වම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, පොට්ටබ්බ, මනසට ධර්මතා කියන ඒ බාහිර ව ඒ අරමුණු කියනවා ඒවට ඒ අරමුණු උපහා ගන්න, දැහ ගන්න, ගෝචර වෙන අසකන දිවනාසයේ ශරීරය මනස කියන ඒ ආධ්‍යාත්මික පැත්ත, බාහිර පැත්ත අර විදියයි එතකොට එහෙම දේවල් වලින් මේ කාම වස්තුන්ගෙන් තුටු පහකු වෙන එක තමයි මේ සත්‍ය ස්වභාවය. ඒ වගේම ධර්මයේ පෙන්වන වචනයක් තියෙනවා තුච්ඡ දෙයින් තුක්ති වීම කියන වචනේ. තුච්ඡ දේවල් කාම වස්තු පහක් ග්‍රාම්‍ය දේ හැටියට තමයි ධර්මානුකූලව අපිට හඳුනන්නට වෙන්නේ. එතකොට ඒ වගේ තුඩු පහතු වෙන්න ස්වභාවය තුච්ච මානසිකත්වයක් තමයි කාම වස්තුන්ගෙන් තුඩු පහතු වෙන්න සංකල්පණය වෙන්නම යම් මනසක් පුරු කළොත් පුරුදු කළොත් ආහාර රාගයෙන් හිත දැවෙනවා කියන මතක් කළා අපි එපමණක් නෙමෙයි මේ සසරටම බලපානවා සමාජයේ තුලත් තුච්ච වූ තත්ත්වයටපත් වෙච්ච අදාළ හිරගේවල් වලට නැත්නම් සමාජ ඒ කොහොමනා කියලා අපි කතා කරන්නේ. අන්න ඒ වාගේ මට්ටමටපත් වෙන අය මේ තුඩු පහක් වෙන්න නැත්තම් සන්තුෂ්ටියටපත් වෙන්න බලනවා මේකුත් මරකම් වලින්, චණ්ඩිකම් වලින්, හොරකම් වලින් අර දස අකුසල් වල යෙදිලා. ඒ දස අකුසල් වල යෙදිලා ඒ සතුටු වෙන, සොම්නස් වෙන බවකුත් ඒ වගේ තියෙනවා. ඒ ඕලාරික මට්ටම ආ ඒවට තමයි මේ තුච්ච කියලා මේ වචනේ පෙන්වන්නේ. හොඳයි. එතකොට ඒ වගේම දස සංයෝජන වලට මේ හිත රාශි වෙන්නේ බැඳෙන්නේ මෙන්න මේ ප්‍රධාන කරුණු හතරක් තමයි ක්ලේශයන්ගෙන් අපි ඉදිරියට ගත්තේ රාගය, දේශය, මෝහය, තණ්හාව කියන පද හතර. එතකොට මේවා මේ තියෙන බැරෑරුම්කම තමයි රාගී භවෙන් රෝග වෙන එක තමයි මනසේ ස්වභාවය. රාගී භවෙන් රෝග තත්වයකටපත් වෙනවා. රාග භව මේ හිතේ ඇති වෙන්නේ බුදු පියාණන් වහන්සේ චන්ද්‍රාග සූත්‍රයේදී පෙන්නනවා මේ රූපේකෝ රාග යෝ නන්දි යෝ රාගෝ යෝ තණ්හා ඔය විදිහට ඡන්ද බවක් තියෙනවා මේ රූපේට මේ හිතේ කැමැති බවක් මේ සත්‍යාගේ. ඒකට යෝ ඡන්தோ ඇලී හිටින බවක් තියෙනවා ඒ කැමැත්ත මත රූපේට. මෙතන රූපේ විතරක් අරගන්නේ ඒ ස්කන්ධ පංචකයේතම ඒ පොදු ධර්මතා හතරක් තමයි පෙන්වන්නේ. යෝ ඡන්தோ යෝ රාගෝ රාගී කියන්නේ සිද්ධ බව. යෝ නන්දි කියලා කියන්නේ සතුටු වෙන බව. සතුටු බවක් මේ හිතට ඇති වෙනවා. මේ රූපේ වේදනාවේ සංඥාවේ සංකාරයේ මේ ස්කන්ධ පංචකයේ අසුරු කිරීමෙන් එතකොට ඒ සතුට බව නිසාම ඔය පද තුනේ එකතු වෙන හැදෙන අවසාන පදය තමයි තණ්හාව යා තණ්හා ආ ඒ පද හතරෙන් යුක්ත මානසිකත්වයක් ගොඩනැගින්නේ සත්වයාට ඒකයි తත්‍ර සත්තු తත්‍ර විසත්තු සත්වයා කියන්නේ කවුද කියලා අහන තැන තමයි ওই ටික තෝරා දෙන්නේ ඔය සත්ත්ව සූත්‍රයේ එතකොට රාග භව, ද්වේෂ භව, මෝහ භව මේක තීනමානී අකුසල මූලානි කියලා අකුසල් මූල තුනක් හැටියට ධර්මයේ පෙන්නනවා. දැන් අපි බලමු මෙබඳු දේශනාවක් කරන්ත මේ ගාථාව දේශනා කළේ අපේ අමාමෑණී බුදු පියාණන් වහන්සේ සරත්වර ජේතවනාරාමයේ වැඩ වාසය කරන සමයේ බණහනවා විශේෂ පස් දිනක් බණහන් දෙවිසිටියා ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව මහා ධාරානිපාත වර්ෂාවක් ඇදහැලෙනවා හා සමානව අකණ්ඩව මහා මේඝයක් වගේ මහා ධර්ම දේශනාව බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාව සිද්ධ වෙනවා. ඉතින් මේ දේශනාව අහන පිරිස අතර පස් දෙනෙක් හිටියා සුවිශේෂයි. ඒ පස් දෙනාගෙන් එක්කෙනෙක් හිටියා බිම ඉරියමිමින් එක්කෙනෙක් හිටියා අත්තක් සලෝමින් ආරංග අත්තක් අල්ලාගෙන දැන් ධර්ම දේශනාවට නෙමෙයි හිත අත්තක් සලෝමින් එක්කෙනෙක් හිටියා තවත් එක්කෙනෙක් ආස බලාගෙන ඇඟිලි නවමින් ගණන් කරමින් තරු ගණන් කරමින් එහෙම ඒ විදිහට හිටියා තව කෙනෙක් මහ ඇහැව්වා එතකොට තවත් කෙනෙක් නින්දට වැටිලා හිටියා. ඔන්න ওই විදිහට නින්දේදී හිටියේ කෙනෙක් හිටියා. බිම ඉරියඳමින් හිටියේ කෙනෙක් හිටියා. අත්තක් සොලවමින් හිටියේ කෙනෙක් හිටියා. ඒකේ තව එක්කෙනෙක් අහස බලාගෙන හිටියා. එක්කෙනෙක් විතරක් බණ ඇහුවා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ මේ පින්නතුන් දන්නා හැම දේශනාවක්ම අහනවා ඒ වගේම විමසනවා බුදුරජාන් වහන්සේකින් විමසා හිටියා මේ පස් දෙනාගේ ගති ස්වභාව කොහොමද කියලා. මොකද ඒ නින්දේ සිටියේ කෙනාගේ ස්වභාවය. මේ ගති ස්වභාව කියන්නේ සසර ගති ස්වභාවය. එයා නින්දට වැටලා හිටියේ දීර්ඝ කාලයක් ආත්ම 500ක් එක දිගට නාගරාජෙක් වෙලා ඉන්න. සර්ප කුලයේ අය බොහොම නින්දට ගිජුයි. වැඩිපුර කාලය ගත කරන්නේ නින්දේ. ඒ මේ සර්පේක්ව ගත කරලා තියෙනවා එක දිගට ආත්ම 500ක් ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා මේ එක දිගටම එක ඒ ආත්ම පංචිය විතරද කියලා. ඉතින් බුදු පියාණන් වහන්සේ එතන පෙන්නනවා අත්තරින් පතර එහෙම මනුස්සාත්මවල වෙනත් ඉරිසන් ආත්මවල එහෙම මාරු වෙවි සර්පයා සර්පෙක් බවටම ආත්මය ගත කළා. එක දිගට ආත්ම 500කුත් ගත කරලා තියෙනවා. ඔන්නේ අර නින්දට වැඩිච්ච එක්කෙනා ගැන එයාගේ අතීත කතාව පින්නවා. අතීත එයාගේ ස්වභාවය කියමුකෝ අපි. අර බිම එළිය අඳින කෙනා මේ ගැළවිල් පනුව පින්නතුන් දැකලා ඇති ඒකාවලෙන් පොළවේ මතුවෙනවා. ඒ සතා ගියාම පොළවේ ඒ ඉරක් ඇඳෙනවා. ඒ ගිය පාර සලකුණු වෙනවා මේ පෘථුවේ. භූමියේ. අන්න ඒ විදිහේ එයා ඒත් ඒ වගේ මාත්තු 500ක් කියලා පෙන්නවා. අතරින් පතර තවත් වෙනත් ආත්මවලත් උපන්න හැටි, ಜಾති වෙච්ච හැටි පෙන්නවා. අහක බලන්න හිටියා එක්කෙනාගෙන් අහව අතොරතුරු එයාගේ තොරතුරු කවුද කියලා වෙන ස්වාමයා කිව්වා මෙයා ආත්ම 500ක්ම මේ දක්ෂස්ත්‍ර කරුවෙක්ව ඒ යෝතිෂ වේදයේ හදාරපු කෙනෙක්. ඒකයි අහස බලමින් තරු ගණමින් හිටියේ කියලා පෙන්නවා. එයත් ඒ වගේ ආත්ම 500ක්ම ඒ විදියයි. අර බණ ඇසූ කෙනා එයා වේද මන්ත්‍ර ශාස්ත්‍ර අතීත ආත්මවල හදාරපු කෙනෙක් ශිල්ප ශාස්ත්‍ර හදාරපු කෙනෙක් බහුසුරත කෙනෙක් ඒ නිසා බහුසුරත භාවයගේ ඇතුළේ මෙවර බාහික ඇහුවා ධර්මදේශන ඇහුවා ඒ පුජ්‍යලයා එයා සෝවාන් මගඵල නුවරටපත් වෙනවා. මෙන්න මේකයි මේකට අදාළ නිදාන කතාව. එතකොට මේ ධාතා ධර්මයේ තුලින් අපිට අපේ විදර්ශනා භාවනාව කරන්න කැමැත්තක් දක්වන ඒ පින්නතුන්ගේ අවබෝධයේ පිණිස මා ඉදිරිපත් කරනවා දසපදයක මේ විදර්ශනා දසපදයකින් මේ රාගය දුරු කර ගැනීම ගැන. ඒතර රාගය ඇති වෙන්නේ රාගය කියන එක අපි අල්ම කියලා සිහිපත් කළා, දේශනා කළා. මොනවට දැල්ම රූපයට, ශබ්දයට, ගන්ධයට, රසයට, ස්පර්ශයට රාග බව. ඒ ගින්නක් ඇටියටත් අපි සිහිපත් කළා, දේශනා කළා. එතකොට මේ රාගේ දුරු කරගන්න මේ රූප මිතියට මේ පංචස්කන්ධ මිතියට මේ පා විශාල ඇල්බක් ඇති වෙලා රාග නිස්සිතව රෝගාතුර භවකින් සංතාප භවකින් සිත දැවෙන තැවෙන භවකටපත් වෙන්නේ මේ සත්‍යයගේ මේ රූපය නිට්ටිය කොටගත් සුභ කොටගත් සැප කොට සුඛ කොටගත් ඒ විපල්ලාස ස්වභාවය නිසායි ඒ බඳු තත්වයක් පින්නතුනේ ඇති වෙන්නේ මේ කෙලෙස් ස්වභාව නිසා තමයි ඒ සිදුවීම ඒ සිද්ධිය වෙන්නේ. එතන ක්ලේශ ගැන මෙතන අපි ටිකක් සාකච්ඡා කරන්න ඕනේ. ක්ලේශය ඇති වෙන්නේ මේ ප්‍රධාන කෙලෙස් 10ක් ධර්මයේ සඳහන් වෙනවා. ලෝභය, ද්වේෂය, මෝහය, මානය, දික්ඨිය, විචිකිච්ඡා, තිනය, උද්ධච්චය, අහිකනෝ තප්ත කියන මේ 10 එතකොට ඒ 10 සමග තව මෙන්න මේ දැන් අපිට මෙතන පද රාගය, ද්වේෂය, මෝහය ඊළඟ අවසාන පදය තෘෂ්ණාව ඒ තෘෂ්ණාව ගැන තමයි නදියකට උපමා කරලා අපි පෙන්වුවේ. එතකොට ඒ තෘෂ්ණාව කරා යොමු වෙන සියලු ක්ලේශ ධර්මයන්ගේ තනිපදය තමයි තණ්හාව කියලා මේ ධර්මයේ පෙන්වන්නේ. එතකොට දුක්ඛාරි සත්‍ය දුක මේ පංචස්කන්ධය ඒ හේතුව තණ්හාව සමුදය සත්‍ය හැටියට සමුදය තෘෂ්ණාවනේ පෙන්වන්නේ. නිසා තණ්හාව කියන පදය බොහොම පුළුල් අර්ථයකින් තමයි මේ ධර්මයේ පිළිවෙන්නේ. අපි බලමු මේ තෘෂ්ණාවේ ස්වභාවය ටිකක් විසඳ කරලා ටිකක් පුළුල් කරලා අපේ අවධානය යොමු කරගන්න. එතකොට මේ වචනේ තමයි මේ ක්ලේශයන්ගේ පොදු බවට තියෙන වචනේ තමයි තණ්හාව. ක්ලේශ දැන් ප්‍රධාන 10ක් ගැන මතක් කළා. ඒ ඒ 10 තෘෂ්ණාවට යොමු වෙනකොට තෘෂ්ණාව හටගන්නේ පංචස් ප්‍රථමයෙන් ආරම්භයටම අපි අවධානය යොමු කරමු. පංචස්කන්ධ උපාදානයේ සිට පංච නීවරණ, දස සංයෝජන, ඔය සප්ත අනුශය, ඒක චත්තාරෝ ආහාරෝ, චත්තාරෝ ඕගා, චත්තාරෝ යෝගා, චත්තාරෝ ගන්තා, චත්තාරෝ ආසවා, ඔය චත්තාරෝ අගති ධර්මයෝ, ඒ විදිහට එන ඒ ධර්මතා ඕවා ගෙන් තමයි ක්ලේශ සිතක් සංවර්ධනය වෙන්නේ වැඩින්නේ. ඔය පබස්සර නිදන් වික්කවේ චිත්තන් ප්‍රබාස්වර හිතක් කිලුටටපත් වෙන්නේ ආගන්තුක ක්ලේශ ධර්ම එකතු වීමෙන්. ඒතර ක්ලේශ ධර්මයන් අනුව තමයි චරිත ස්වභාව ගොඩනගන්නේ රාග චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත කියලා ඒ විදිහට. එතකොට මෙතන මේ ඔය මම කෙටියෙන් හඳුන්වපු ඔය ක්ලේශ ධර්මයන් මේ අර මුල් 10ට නැවත අවධානය යොමු කරන ලෝභය, ද්වේෂය, මෝහය, මානෙය, ditthිය, විචිකිච්ඡා, තිනේ, උද්ධච්චය, අහිරිකනෝ, තප්ත කියන ඒ ධර්මතා 10 1500ක් කෙලෙසයන් වෙන හැටි මේ පොතපතින් මේ පින්නතුන් අහලා තියෙනවා. අද අපි බලමු කෙලෙස 1500 වෙන්නේ කොහොමද කියලා සරලව කෙටියෙන් මතක් කරනවා පෙන්වා දෙනවා. මෙන්න මේ කරුණ මතක තියාගන්න ඕනේ. සිත දැන් එකම සිත තමයි අකුසල් වල අකුසල් සිත් 12කට ලෝභය මුල් කොට, ද්වේෂය මුල් කොට, මෝහය මුල් කොට ඒ විදිහට යෙදෙන තැන. ඒ වගේම කාමාවචර භූමියක කුසල් සිත් 8 ඒ විදිහේ රූප ධානය තත්ත්වයට එනකොට ධාන සිත් පහකට අභිධර්ම ක්‍රමයට නැත්නම් හතරකට ඒ විදිහට ඒවා තව විපාක වශයෙන්, කර්ම වශයෙන්, කුසල වශයෙන් එහෙම වර්ග වෙනවා. ඒ විදිහේ වර්ග වීමෙන් වැඩි වීමෙන් තමයි අරූපාවචර සිත් හතර ওই විදිහට ලෞකික සිත් 81 තමයි සිත යෙදෙන්නේ. සිත යෙදෙන යෙදෙන ආකාරයට තමයි සිත නම් කරලා තියෙන්නේ මේ විදිහට කාමාවචර සිත් රූපාවචර සිත් අරූපාවචර සිත් කියලා මේ ලෝකේ ඉක්බවූ තෘෂ්ණාවෙන් මිදුණු තණ්හක්තිය නිබ්බාණම් අනේ එතෙන්ට වැඩුණු හිත තමයි ලෝක මාර්ග සිත් ප්‍රථම මාර්ග සිත් සෝවාන් මාර්ග සිත් පරසිත ඒ විදිහට දැන් මට පෙන්වා දෙන්න ඕනේ සිතම එකක් හැටියට මෙතන ක්ලේශ පෙන්වන්න තැන ගන්න සිතයි චෛතසික 52ක් දැන් මේ පින්තුම අහලා ඇති දැන් විස්තර කරන්න නෙමෙයි චෛතසික වචන වශයෙන් මතක තබා ගන්න ඕනේ චෛතසික 52යි. පස්ස වේදනා සංඥා චේතනා මනස්කාරෝ කියලා ඒ විදිහට පෙන්වන තැන. එතකොට ඒ චෛතසික තමයි සබ්බචිත්ත සාධාරණ චෛතසික ප්‍රකීර්ණක ඒ අවස්ථාවේ තිබෙන චෛතසික 6 අකුසල් චෛතසික 17 සෝබන චෛතසික 25 ওই විදිහට තමයි චෛතසික 52. එතකොට චෛතසික 52යි සිතයි 53යි. ඔන්න සංඛ්‍යාත්මකව මතක තියාගන්න ඕනේ වෙනවා මේ ටික 53ක් වෙනවා එතන ඊළඟ මේ රූප ස්වභාවය සතුමාභූතික වූ රූප ස්වභාවය ඒක රූප 28කට කතා කරනවානේ නිෂ්පන්න රූප 18ක් සහ අනිෂ්පන්න රූප 10ක් එතකොට එතන නිෂ්පන්න රූප 18යි අනිෂ්පන්න රූප උපචේය සම්පති ජරතා අනිච්චතා කියන ලක්ෂණ රූප 4යි 18යි 4යි එතන 22යි අර 22යි අතන 53යි 75ක් වෙනවා ඒ ධර්මතාවය. ඒ ධර්මතා 75 ආධ්‍යාත්මික බාහිර වශයෙන් ද්වාකාරව අරමුණු ගන්නවා. අන් ඒ අනුව අර 75 දෙකෙන් වැඩි කරන්ද එතකොට 150යි ඒ 150 ලෝභයේ ද්වේෂයේ මුළු එතන 10න් වැඩි ගුණ කරන්න. එතකොට 1500 සරලව එක් ක්‍රමයක් එක් න්‍යායකින් කෙලෙස් 1500 පෙන්වනවා. එතකොට ওই කෙලෙස් 1500 ම යෙදීම තමයි තණ්හාව කියලා කියන්නේ. තණ්හා ස්වභාවය කියලා කියන්නේ ඒ ඒ ටිකට. එතකොට තණ්හාවෙන් යුක්ත සිතක් තමයි මේ අකුසල් චෛතසික වලට යෙදිලා. ඒක තවත් උපකාරක විදිහට තමයි රාගය, ద్వේෂය, මෝහය යෙදෙන්නේ. හොඳයි. දැන් ඔය සිතේ රාග වීමටම යෙදුනොත් ද්වේෂය කියන ඕවාට දැන් සාමා සම්මුතියේ මේ මිනිස් හිතක් මේ සත්‍යය හැතිරෙන හැටි රාගය නිසා විපතටපත් වෙන හැටි ද්වේෂය නිසා අඩතබර කරදර කොලාහල වලට රන්තරවල වලටපත් වෙන හැටි මෝහය නිසා මුලාභාවයෙන් කටයුතු කරන මුරණ්ඩුකාරී ජීවිත ගත කරන තැන එතකොට තෘෂ්ණාවටම කාම වස්තුන්ටම වස්තු කාම කෙලෙස කාමයන්ටම මෙලා ජීවිත පරිහානියටපත් කරගත්ත තැන ඒ පිළිබඳ සම්මුති දේශනයක් කරන්න නෙමෙයි මා බලාපොරොත්තු වෙන්නේ. එහෙම දේශනයකට වඩා මේ සිත තුලින් සිතේ ඇතිවෙන අනුශය වශයෙන් ආසව වශයෙන් අපි අර කෙටියෙන් මතක් කරුවේ චත්තාරෝ ආසව චත්තාරෝ ගාන්තා චත්තාරෝ ආහාර ওই විදිහට සතර සතර ආකාරයේ ක්ලේශ පැත්තක් ගැන ඒ වගේම තමයි මේ සිත මුදවා ගන්න පැත්තත් අපේ බුදු පියාණන් වහන්සේ දේශනා කළා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පිළ සම්මර්ෂණය කරන්න බින් පින්නතුන් ඒ පැත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යෙදিলা අර හිත පිරිසුදු කරගන්න පැත්ත ඒ ප්‍රභාස්වර පැත්තට දැන් මේ සසර දීර්ඝ කාලයක් සසර ආපු ගමනක් නිසා තමා දීගරත්තන් ඉඳන් චිත්ත මේ දීර්ඝ කාලයක් මේ සිත රාගේනවා දෝෂේනවා මෝහේනවා මේ කිලුට බවට පත් වෙන්නේ දැන් මේ කිලුටු බවටපත් වූ හිතක තමයි අරාම මුලින් මතක් කරපු විදිහට රාගය හා සමාන ගින්නක් නැති තරමට ජීජාලාවකින් මේ හිත පිච්චෙන්නේ. ඔබ ජීවිතයේ මුහුණ දෙන ගැටලු ඒ අවස්ථාවවලදී හිතලා බලන්න පපුව දාගෙන යන තැනට, උහුල්ලා වැටෙන තැනට, සුසුම් හෙලෙන තැනට මේ රාගය නිසා ඒ ගින්නපත් වුණාම ඒ හදවත දැවෙන හැටි ආහාර ගන්න බෑ නිින්ද යන්නේ නැහැ ඒ රාගී සිතුවිලි නිසා මේ අත්පත් කරගන්න කරන සටන එතනම ද්වේෂයේ පටිගේ ව්‍යාපාදයේ යොමු වෙන ප්‍රාම ජීවිත හානි වෙන තැන දේපොළ වස්තු විනාශ වෙන තැන ඉතින් ওই කරුණු ටිකක් සම්මර්ෂණය කරගන්නට දැන් මට පෙන්වා දෙන්න ඕනේ මේක සිතෙන් ගලවා දමන තැනටම හිත වඩන ධම් පරයායක් මේ පින්නතුන්ට පෙන්වා දෙන්න. ඉතින් මෙතන සිට මෙන්න මේ කරුණ ටික පෙන්වනවා ධානය යෝනිසෝ මනසිකාරය සවන් දීලා මේක ප්‍රගුණ කළ යුතු ධර්මයක් වැඩි යුතු ධර්මයක් භාවනා වශයෙන් දියුණු කරගත යුතු ධර්මතාවයකින් තමයි විදර්ශනාවෙන්මයි මේ රාගය රාගානුසය බව රාගානුසය එන ඒ නිදන්ගත වූ ක්ලේශය සංගවි සංගවි එන එවලින් අවස්ථාව වෙනකොට මතු වෙන ස්වභාවයකින් තමයි මේ සත්‍යය මේ තරම් විපතකටපත් වෙන්නේ ඔය අපේ කාමාශෝ භවආශෝ දික්ඛාශව ඔය විදිහට ආශෝ ධර්මයන්ගෙන් ඊටම තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රථම දේශනාවෙන් පෙන්වන්නේ නන්දි රාග සහගත වෙන ස්වභාවයක් මේ කාම වස්තුන්ට ඇති බවක් ඒක තමයි කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා පෙන්වනු ලැබුවේ දැන් අවස්ථාවේ හැටියට දීර්ඝව මේ විදර්ශනා යෝගීන්ට අපි පෙන්වනවා සත්පුරුෂ ආශ්‍රය අවශ්‍යයි කියන එක කලින් දේශනාවකින්. ඒ අනුව සත්පුරුෂයා තෝරා ගන්න ඕන. ඒ සත්පුරුෂ ධර්මයේ කලන මිත්‍ර ආශ්‍රයයෙන් තමයි මේ ධම් පරිහාය වඩවා ගන්න ලැබෙන්නේ. තමන්ගේ. ඉතින් බව විදර්ශනා යෝගීන් සඳහා අවශ්‍ය කරන ගුරුපදේශය හැටියට සාරාංශ කරලා අද මේ පින්නතුන්ට මේ විදර්ශනා දසපදයක් ඉදිරිපත් කරනවා. දස සංයෝජන වලින් එහින් සෝවාන් මට්ටමට කැඩෙන සංයෝජන ගැන දන්නවා මේ පින්නතුන්. ඒව දන්න දහම් පරයයන් ටික දහම් කොටස් ටික අද මේ කොටසට අවධානය යොමු කරන හැටියට සිහිපත් කරනවා. මේ මේ දසපදයේ මෙන්න මේමයි රූපම් භික්ඛවේ අනිච්ඡම්. රූපය අනිත්‍යයි. මහණෙනි රූපය අනිත්‍යයි. දැන් භික්ඛවේ කියලා මෙතන ඇමතුවට මේ කොටස මේ කාටත් පොදුයි. කාටත් පොදුයි කිව්වේ මේ ධම්මග වඩන ගිහි උපාසක උපාසිකාවන් භික්ෂු භික්ෂුණී සිවණක් පිරිසටම පොදු ධර්මතාවය තමයි මොකක්ද යෝගාවචරය සමත විදර්ශනා භාවනා වඩන පින්නතුන්. පින්නතුන් මේ රාගය ද්වේෂය මෝහය මේ තණ්හාව අංශගතියෙන් මේ සල්තානෙන් ඉවත් වෙන්නේ නැහැ. සීලයෙන් පමණ. සීලේ උපකාරක ධර්මයක්. ඒ සීලයෙන් සම්වර වූ ඉන්ද්‍රිය සංවරය සමාධියට උපකාරයි සමාධිය ප්‍රඥාවට උපකාරයි ප්‍රඥාවෙන් වඩන මගින් තමයි විදර්ශනාවෙන් මේ ආශ්‍රයයන් අනුසයන් මුලින්ම උපකාර දබන්න පුළුවන් වෙන්නේ. ආ ඒ සඳහා කරන විදර්ශනා භාවනාවටයි මා මේ දසපදයේ අදිරිපත් කරන්නේ. එතකොට නිතර බහුලව භාවිතා වේදෙන්න ඕන රූපම් වික්කවේ අනිච්චම්. රූපය අනිත්‍යයි. මා කියන වචනේ තුළ අනිත්‍ය ධර්මතාවය ගැන නිතර කතා කරනවා. ඒ රූපේ මෙතන ගත්තාම රූපේ විතරක් නෙමෙයි වේදනාව සංඥාවේ සංකාරයේ විඥානයේ කියන මේ පංච ධර්මයෝම අනිත්‍ය ස්වභාවය කියන එක තමයි ඔය භාවිතේටම ගන්න ඕනේ. නිතර භාවිතයේ හිමස්සේ පවතින්න ඕනේ. විදර්ශනා නුවණක් අර මඟපල නුවණකටපත් වීම සඳහා කියන කරුණ. මේ පෙන්වන්නේ වෙලාවෙ හැටියට වචන ටික විතරයි මට දක්වන්න අවස්ථාව ලැබෙන්නේ. తత్రෝ ඡන්දුපාතබ්බෝ. එතකොට ඒ ඒ රූපේ අනිත්‍යයි ඒ එයි යස්පතුන්ගේ කැමැත්ත තමන්ගේ කැමැත්ත ප්‍රහාණය කර යුතුයි කියලා පෙන්නනවා දෙවෙනි අවස්ථාවට දෙවෙනි පදයට తත්‍රෝ චන්දෝ පහතම්බෝ පළවෙනි එක රූපං වික්කවේ අනිච්ඡං දෙවෙනි පදයට එනවා తත්‍රෝ චන්දෝ පහතම්බෝ එහි කැමැත්ත ප්‍රහාණය කළ යුතුයි කියන එක රූපේ තුන්වෙනි අවස්ථාව తත්‍රවෝ චන්ද්‍රාගෝ පහසබ්බෝ. තවත් ඉදිරියට ඇවිදින් දැඩි ඇල්ම චන්ද්‍රාගය කියලා කියන්නේ මුළු දේවචනේ මත මත වුණා ඡන්දය කැමැත්ත දැඩිව ඇලී සිටීම කියන අවස්ථාව. එතකොට මේවා ලියාගෙන කටපාඩම් කරගෙන මානසිකාර කරන මානසිකාතබ්බ අවස්ථාවටපත් වෙන දසපදයක් තමයි අද මා මේ ඉදිරිපත් කරන්නේ. తත්‍රවෝ චන්ද්‍රාගෝ පහසබ්බෝ තුන්වෙනි අවස්ථාව. ඇල්ම දුරු කළ යුතුයි කියන සංඥාව හැම වෙලේම හිතේ වැඩෙන්න ඕනේ. හතරවෙනි අවස්ථාව සත්තා රූපස්මින් සාරජ්ජಂತಿ. සත්‍ය රූපේ ඇලෙත්. ආහාර මුලින් සත්‍ය සූත්‍රයෙන් පෙන්නවා. අපේ මේ සත්‍ය ඡන්ද බව, රාග බව, නන්දි බව, තණ්හා බව මේ රූපේ ආරම්භය මේ හිතේ ඇති වෙන බව. එතකොට එකයි එතනින් දිපින්නේ සත්තා රූපස්මින් සාරජ්ජಂತಿ. සත්‍යා රූපේ ඇලෙන බවක් ඇලෙන ස්වභාවයක් මේ හිතේ පවතිනවා. ඒක තමයි සත්‍ය කියලා කියන්නේ. ඊළඟ අවස්ථාව සාරාගා සංයුජ්ජಂತಿ පස්වෙනි අවස්ථාවට එතකොට සාරාගා කියලා කියන්නේ එක්වීම සාරාග වෙනවා කියලා කියන්නේ සංයුජ්ජಂತಿ කියලා කියන්නේ ඇලිලා එක්ව සිටිනවා රූපෙහි මේ හිතේ හිතේ මානසික ස්වභාවයන් විවරණය කිරීමක් මේ කියන්නේ. ඊළඟ සංයෝගා සංකිලිට්ඨන්ති. එහෙම එක්වීමෙන් කෙලසෙත්. අන්න ඒක දැන් ඔබ දන්නවා. ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශක සමග එක්වීම තමයි කෙලෙසෙට හේතුව කියලා. එතකොට මේ විමුක්ත හිතකට මිදුණු හිතකට විදර්ශනා යෝගියෙකුට බාහිරව මේ රූප ශබ්ද ගන්ධ වලින් යම් පාලනයකට අසකන දිවනාසය යොමු කරගෙන ඒ ඇති වෙන ලෞකික වූ සමාධියම තමයි උපකාරී කරගෙන ඔය ධානා මට්ටමටත් ධානත් ලෞකික සමාධියක් ඒ ඉන් ඔබටයි මේ සමාධි වූ සිතකින් උපේක්ෂාවෙන් තමයි නාම රූප ඔය මෙතෙක් අපේක්ෂා විවි පතපතා භව ගමනේ ආපු මේ සත්වයා සංඛාර උපේක්ෂා ඥානයේ මේ මේ නාම රූපේ දැන් අර පංචස්කන්ධ දෙකට අරගෙන තමයි පද දෙකක් අපි ඉදිරියට ගත්තින් ගන්නේ නාම රූප කියලා. එතකොට ඒ එක්වීමෙන් තමයි කෙලෙසින්නේ. නාම නාම එක්වීමක් රූප රූප එක්වීමක් නාම රූප එක්වීමක් කියන ওই අවස්ථාවල අර කෙලෙස 1500 ඒ තෙතමනේ නිසා තමයි ඒ ආසවේ නිසා තමයි ඒ ගලා යෑම නිසා තමයි මේ එක්වීම සංතාපණයට. මේ සත්‍යයගේ මේව මම පදේ අවස්ථාවේදී ටික ටික අවස්ථාවේ මුකූලව විස්තර කරන්න බලනවා යමක් ඔබට තේරෙන පරිදි මේ රූප ශබ්ද ගන්ධ ඔබට මුණ ගැහෙනකොට ඇසේ දිවේ කනේ නාසයේ පස්ස වෙනකොට ඇති වෙනවා තස බවක් චලිත බවක් ඇති වෙනවා අන්නේ මේ චලිත බව සංතරපණය කරන්න තමයි ඒවා දෙන්නේ ඒවා නොදෙනකොට සංతాප බවකටපත් වෙනවා වීදි බවකටපත් වෙලා ඒ රාග භවකින් ඇලෙන බව ඒවා ඒක පැත්තකින් සම්මුති කතාවේ පංචස්කන්ධය පිනවන පුජ්‍යලයාගේ தත්ත්වය තමයි ඒවා හොයාගෙන සාරාජ්‍ය විවි හිටියන්නේ බව. ඒ වගේම තමයි ඒ ඒ වස්තුම කාම වස්තුම්ගෙන්ම සිත මුදවාගෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පාලනයකට දීලා මේ ඇසේ කනේ දිවේ නාසයේ සම්වරයට තමයි ඉන්ද්‍රිය සංවර සීලය කියලා කියන්නේ. එතකොට දැන් මේ එක්කා වීම ගැනයි අපි පෙන්නේ ඇසයි රූපයයි එක් වෙන තැන හිතක් හට ගන්නවා. එතන අපි චක්කු විඥාන කියනවා. මේ චක්කු විඥානය හට ගන්න තැන ඒ ඒ සිතෙන් ඇති වෙන පස්සවීමේ වින්දනයේ සබද උපේක්ෂා වශයෙන් එක්කව වීම තමයි මේ සත්‍යයේ තියෙන්නේ. ඒ අනුව තමයි සරාග වීම ඇති වෙන්නේ රූපයේ, ශබ්දයේ, ගන්ධයේ, රසයේ. හොඳයි. එතකොට එහෙම එකව එක්කව වීමක්, එකතු වීමක්, සංයෝග වීමක් තියෙනවා. සංතරපණය වීමකින් සතුටු වීමකින් තුච්ච බවකටපත් වෙලා තුට්ටි වෙන්න දඟලන ලෝකයාට අද ලෝකයයි කරන්නේ ඒ ඇත්තන්ට උත්තුංග බවටපත් වෙන්න බෑ මේ උත්තුංග ධර්මයක් පිළිබඳව තමයි මේ අපි සාකච්ඡා කරන්නේ උතුම් බවටපත් වෙන්න ලෝකෝත්තර බවටපත් වෙන්න එතකොට මේ සත්තා රූපස්මින් නිබ්බින්දන්ති එතකොට කලකිරීම ස්වභාවයකුත් මේ රූපේම තියෙනවා අර රාග වී ඇලෙන ස්වභාවය වගේම නිදර ස්වභාවයකට කලකිරීම ස්වභාවකුත් තියෙනවා හිතලා බලන්න දෙතිස් කුණකේ පංචස්කන්ධය ගැන. ওই කුණු පොට්ටනිය ගැන හිතලා බලන්න. මේ තස තච්ච පංචකයකින් වැහුණු නිසා මේ රූපී බවක්. මේ සත්‍යයට තියෙනවා මේ රූපය තුල. ඒ වගේම ආස්වාද බවකුත් තියෙනවා. නමුත් ආස්වාදයට වැඩිතර ආධිනවයක් තියෙනවා රෝගී වෙනකොට. වයසට යනකොට, හමරලි වැඩෙනකොට, අසකන පේන්නේ නැති ඒතනට යනකොට, පස් වයස් ගත වෙනකොට එතකොට මේ ජරා ජජ්ජර කරජකායක් තමයි ඔබත් මමත් මේ පරිහරණය කරන්නේ. දැන් දන්නම ආයන මංජපායන. ඇඳමතට වැටෙන මොහොතේ මේ දහමට එකතු වෙන්න බෑ. අද කුණුවන් වයසේ. ඉතාමත් සතුටු වෙනවා වස් වයස්ගත පින්වත් මෑණි කෙනෙක් මේ ධර්මයේ ශ්‍රවණය කරනවා මෙදිරිටත් දැනෙලා. පින්වත් මෞතුමිය, පුතුමිය ඔය කාල තුල දැන් මේ වකවානුව තුල තා හොඳ සාමදානයකින් හොඳ සිහියකින් සතියකින් ඉන්න බව පේනවා. ඉතාම වටිනවා මේ ධර්ම කොටාසේ මෙන්න මේ දසපදය කීපයක් හරි මතකයට තබාගෙන මේක නිතර සම්මර්ෂණය කරන සම්මස්ත ඥාණයට එකතු කරගන්න ඕනේ. ඒතර අපි පෙන්වන දැන් සත්තා රූපස්මින් නිබ්බින්දන්ති. මෙහෙම කලකිරීමකුත් මේ සත්‍ය ස්වභාවය තුල තියෙනවා. මේ සුභ හැටියට ගත්තු සංඥාව මේ විපල්ලාසයක් ඒ සුභ හැටියට ගත්තේ. අසුභ එකක් තමයි තියෙන්නේ සුභ හැටියට අරගෙන. එහෙනම් ඒකට තමයි විපල්ලාස කියලා පෙන්වන්නේ. අසුභේ අසුබ දෙයක් සුබ හැටියට ගත්ත විපල්ලාසයකින් තමයි මේ සිත පවතින්නේ. අන්න ඒකෙන් මුදවා ගන්න තමයි මේ මේ නිබ්බින්දති මේ රූපේ කලකිරෙන්න මේකේ යථා ස්වභාවය දකින්නේ ඇත්ත ස්වභාවය. ඒ වේදනා සංඥා සංකාර විඥාන ගැන ඒ විදිහටම වඩන්න. ඊළඟ අවස්ථාව තමයි නිබ්බින්දම් විරජ්‍යති. නවීන අවස්ථාවේ වල නිබ්බින්දම් විරජ්‍යති කලකිරීමෙන් නොඇලෙයි. දැන් ඇලීමක් ගැන රාගය කියන අපි කියවනේ ඇලෙන්නේ කියලා. ඇලීමෙන් මිදෙන්නනේ දුෂ්කරයි. මේ කරුණු හතරක් පෙන්වනවා දුෂ්කර කරුණු හතරක මිදීමක් ගැන කියලා. අපේ දේශනාවේ මුල හැඳින්වීම එහෙමයි. ඒකට කලකිරීමකින්මයි නිබ්බිදාවකටපත් වීමකින්මයි මේ ස්කන්ධ පංචකයෙන් සිත මිදී යන්නේ පින්නතුනි. ඒකට 10 වෙනි අවස්ථාවට එන්න විරාගා විසුද්ධාන්ති. ආ නොඇලීමෙන් විසුද්ධ වෙත්. හොඳයි. ඕම් ඔය දස පදය විදර්ශනා යෝගීන් සඳහා මේ පංචස්කන්ධයේ සිත මුදවා ගැනීමට උපකාර වෙන ලෞකික වශයෙන් ලෝකෝත්තර වශයෙන් සමාධිමත්මකට මේ දසපදේ වඩනකොට ලෞකික වශයෙන් අර ලෝභයේ ද්වේෂයේ මෝහයේ මුල් කොට දසා කුසල් වලින් ජීවිතය ගත කරන තැනින් සිත මිදෙනවා. ඒ ඒ සැනසීමම මඟිද. මේ ලැබුණා ජීවිතය හොඳ අධ්‍යාපනයක් ලැබලා අපි මේ බෞද්ධ සංස්කෘතියකින් සભ્યත්වයකින් හැඩගැන්වෙ වෙලා සකස් වෙලා තවදුරටත් අපි මේ විදිහේ දේශනාවන් ශ්‍රවණය කිරීමෙන් මේ ජීවිත හදා ගන්නවා මෙලොව වශයෙන්ම සංසිඳීමකටපත් වීම. ඒ සංසිඳවා ගන්න බැරිනි බැරි ස්වභාවයක් ඇති කරුණු. දුෂ්කරයි කියලා පෙන්වන රාගය, ద్వේෂය, මෝහය, තණ්හාව සංසිඳවා ගන්න. සංසිඳවා ගන්න මේ කරුණු හතර පරතරටම ශේෂයක්වත් ඉතිරි නැතිව සංසිඳීමකට සමිතභාවයකට සමිතාවී කියලා කියනවා මහරහතුතුමාණන් වහන්සේ හඳුන්වන තැනක් තිබෙනවා. ඒ පිරිසිඳ පරිඥාත තත්ත්වයෙන්ම මේ ධම් ස්වභාවයන් හඳුනා ගැනීම පංචස්කන්ධය මහරහතුතුමාණන් වහන්සේගේ தත්ත්වය. ආ ඒ தත්ත්වයෙන්ටපත් වෙන්න තමයි මේ ගමන් මඟ ඒ පළවෙනි පීවරට තමයි මේ විදිහේ මේ පින්වුතුන් ධර්මයක් ශ්‍රවණය කරන්නේ. එයින් ලැබෙන ප්‍රතිඵලය තමයි මේ පංචස්කන්ධයෙන් සිට අර සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ත්‍රි සංයෝජනිනුව අර දිත්තාස වේලු තිත්ති අනුසේ එතනින් මිදෙනවා සෝවාන් උතුමාගේ தත්ත්වය ඉතින් ඒ සෝවාන් සකු르දාගාමී අනාගාමී රහත් උතුමන්ගේ தත්ත්ව ස්වභාව විස්තර කරන්න පැහැදිලි කරන්න මේ අවස්ථාව නෙමෙයි කෙටියෙන් මම මේ පින්නේ මේ විදිහේ මේ සංසිඳීමට දුෂ්කරයි. නමුත් බැරි නෑ. මේ හිතට ගත්තොත් රාගය සංසිඳවාගෙන සාන්ත වෙන්න දිවෙන්න පුළුවන්. හිත මේ හිත නිවා ගන්න පුළුවන්. ද්වේෂයෙන් දුෂ්ට වෙtti හිත ද්වේෂයෙන් සංසිඳවා ගන්න පුළුවන් සැනසෙන්න පුළුවන්. මෝහයෙන් මුලා වූ මුරන්දු හිත හීලය කරගන්න පුළුවන්. තෘෂ්ණාවෙන් බරිත වෙලා මේ සසරක කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හාවකින් සංසාරයටම අහුවෙච්ච කෙනෙක් වෙලා සසර ඕගේට අහුවෙච්ච යොමු වෙච්ච කෙනෙක් වෙලා අපමණ තෘෂ්ණාවකින් දුකට දුන්නසටපත් වෙච්ච ඔබ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් වලක් පුරුම කරගත් ඔබ යම් පමණකින් මේ පද හතරෙන් කියවෙන ධර්මතා ස්වභාවය ක්ලේශ හැටියට සලකාගෙන ක්ලේශයන්ගෙන් සිත මුදවා ගැනීමට යම් උපාය මාර්ගයක් විදිහට මේ අද දේශනාව අනුශාසනාව ඔබට පිහිට වේවා කියලා අපි සිහිපත් කරනවා. සෝයි ඉදම්මේ යාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ යාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ යාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සාදු සාදු ධර්මානුශාසනාව පුවතු දේශකයන් වහන්සේ මුත්‍යාගම ලිඳවව සිරිමල විසුද්ධාරාමාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද සද්ධර්ම විශාරද දහම් සරසවි කතිකාචාර්ය ඉලන්දගස්වවේ සීලවිසුද්ධි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේටත් නිවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්යය නිරුක් නිරෝගී සුවය චිර ජීවනයේ තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කිය අප සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. මෙම ධර්ම දේශනාවේ සංයුත තැටියක් වූ කෙසට් පටියක් ඔබට අවශ්‍ය නම් ඒ පිළිබඳ වැඩිදුර තුරු මෙම දුරකථන අංකයෙන් විමසා දැනගන්න. 01 1 1 30 710 82 ශ්‍රාවක පින්වත් ඔබටත් පුළුවන් මෙවන් වූ ධර්ම දේශනාවක දායකත්ව ලබා ගන්නට. ඒ පිළිබඳව වැඩිතොරතුරු ආගමිකංශයෙන් විමසන්න. දුරකථන අංකය 01112 697 140. විදේශගතව සිටින මේ ඥාතීත මිත්‍රාදීන්ට පුළුවන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ විසුවහන් ලැබෙන මෙම ධර්ම දේශනාවට සමන් දෙන්න අපේ වෙබ් අඩවියට පිවිසීමෙන් වෙබ් අඩවිය www.sabc.lk වෙබ් අඩවියට පිවිසෙන්න ධර්ම ශ්‍රවණය කරන්න. සිල් දනාතම තෙරුවන් සරණයි. Thank you.